සනන්තු සංඝ මුක්ඛදං ධම්මත් සමන කාලෝ අයං බදන්තා ධම්මත් සමන කාලෝ අයං බදන්තා ධම්මත් සමන කාලෝ They ඉන්ද්‍රිය සංවරේ භික්ඛවේ සති ඉන්ද්‍රිය සංවර සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති සීලං සීලේ සති සීල සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ සම්මා සමාධිති තුන්වක්නේ සිංහමදාම කෙරෙන කටයුත්ත පැයක් විතර ධර්ම දේශනා කිරීම ධර්ම දේශනා කරන්නට තරම්වත් සමීපයක් නැහැ ඒ වුණත් ඉතින් අමාරුවෙන් හරි ටිකක් වෙලාවක් ධර්ම දේශනාව කරන්නට ඕන. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ලලිතා ප්‍රනාන්දු මහත්මිය. ජනමාරේ විචිපත්තනකා උපන්දින සමරණ ලක්නාසිත මිනිත පතන්න ඒ වගේම මේ වසරේ දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඒ දරුවාට ආශිර්වාද කිරීමට අධිකී අපාතරින් වෙන් වූ මාස දෙකකට පෙර පමදාබර ස්වාම පුරුෂයායේක් ඉන්ද්‍රපාල මහත්මයා එතුමාට පින්දීමටත් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් සිතාගෙන ලලිතා ප්‍රනාන්දු මහත්මිය මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. සින්තයක් විතර ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම සමදනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ උදාර පින්කමත් සිද්ධ කර ගන්නට ඕනේ ලලිතා ප්‍රනාන්දු මහත්මියගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සරුව ප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිංසනය කරනවා. ඒ මේ අප හැමදෙනාටමත් උතුම් අමාමහ නිවන් දකින්නට හේතු වේවා කියන පැතුමක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සක්ක නිපාතේ කියන එකේ වදාළ සූත්‍ර දේශනාවක පුංචි කොටසක් ඉදිරිපත් කළේ. මේකට කියන්නේ ඉන්ද්‍රිය සංවර සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉන්ද්‍රිය සංවරේ වික්කවේ සති ඉන්ද්‍රිය සංවර සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති සීලං මේක සරල තේරුම ඉන්ද්‍රිය සංවරය කියන මේ කාරණය සීලයට සීල සම්පත්තියට උපනිශ්‍රේ වෙනවා කියන්නේ ඉන්ද්‍රිය සංවරය සීල සම්පත්තියට උපනිශ්‍රේ වෙනවා ඉන්ද්‍රිය සංවරය ගැන නිතරම කියවෙනවා මේකේ දෙපැත්තක් තියෙනවා ස්වාමීන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා ඉන්ද්‍රිය සංවරය එක විදියකට ඇත්ත කන නාසය දිව ශරීරය හිත කියන මේ දොරටු හයට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ, ධර්ම කියන මේ අරමුණු හය වැදුනහම ඇති වෙනවා කෙලෙස්. කාග දේශාදී කෙලෙස් ඇති වෙනවා. අන්නේවා <coughs> වැඩි දියුණු වන්නට නොදී ආරක්ෂා කර ගැනීම පාලනය කර ගැනීම තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒ අස්කන්නාසාගියට රූප ශබ්දාදී අරමුණු වැදුනහම ඒ අනුව රාග දේපාගේ ඇති නොවෙන්න රකින්න බෑ කාටම අනාගාමි වෙනකම් ඒක රකින්න බෑ අනාගාමී වුණාම නම් රැස් වෙනවා ඒක ඉස්සෙල්ලා මේවා ඉතින් ඇති වෙනවා ඔය අරමුණ මොන ගැවුනාම රාග දේශ ආදිය ඇති වෙනවා. එතකොට හොඳට සිහිනෝන පිහිටෝලා ඒක පාලනය කරගන්න. කය වචන දෙකට පැතිරෙන්න නොදී ආරක්ෂා කරගන්න එක තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒව ඇති නොවෙන්න දකින්න බෑ අනාගාමි වෙනකම්. අනාගාම වුණාම නම් පුළුවන්. ඉතින් ඔය ස්වාමීන් වහන්සේලාට වදාරලා කියන හැටි ඒ රූපාදී අරමුණු සුභ වශයෙන් අරගත්තොත් එහෙම ඒ අනුව කෙලෙස් ගැතිය. කොතනින් කෙලවර වෙනවද ගන්නේ. මහානකමක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි දියුණු වෙන්න නම් පාලනය කරගන්න එක තමයි අදහස් කරන්නේ. ඊළඟට ගිහි පින්වතුන්ට ඔය කියන ඉන්ද්‍රිය සංවරය ගිහි පින්වතුන්ට රකින්න බෑ. ගිහි පින්වතුන්ට කියනවා යම් කිසි සංවරයක්. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ට ඉන්ද්‍රියං පිනවන්න කාම සම්පත් විඳින්න එහෙම සාහනමක් කරලා නැහැ. අවිසාකා චූල සුභද්‍රා වැනි අය විවාහ වෙලා දරුබුරු බුරම් බොහොම ඇතිවම වාසය කරනවා. එහෙම සාහනමක් නැහැ. හැබැයි ඒක තියෙනවා පාලනයක්. සාමාන්‍ය ජනයාට තියෙන්නේ. සතුම් මග මරා ඉන්ද්‍රියන් පිනවන්න බෑ. හොරකම් කර කර ඉන්ද්‍රියන් පිනවන්න බෑ. දුරාචාරයේ දෙමින් ඉන්ද්‍රියන් පිනවන්න බෑ. බොරු කිය කියා ඉන්ද්‍රියන් පිනවන්න බෑ. ප්‍රාණ රබිදී ඉන්ද්‍රියන් කියනවන් බය පංච දුක්ඛිතය. පංච දුක්ඛිතේ කරමින් ඉන්ද්‍රියන් පිනවීම කරත් යන්න බෑ. ඒකයි කාණම්. අර කියන ආර්ය ශ්‍රාවකය පහට යන්න නැතුව දිහි සැපෙන්න. ඒක ඉතින් දෝෂයක් නෑ. චිර වශයෙන්ම පංච සීලය ආරක්ෂා ජීවිතෙන් උතුම්ට අන්නේ විදිහම සරල ක්‍රමයක් තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේලාට වදාළ විදිහට ඒවා ජීවිතෙන් උතුම්ට රකින්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉන්ද්‍රිය සංවරේ භික්ඛවේ සති ඉන්ද්‍රිය සංවර සම්පන්නස්ස උපනික සම්පන්නං හෝති කියලා. ඒ ඉන්ද්‍රිය සංවරය කියන එක සීලයට උපනිස්තරේ වෙනවා. ඉන්ද්‍රිය සංවරය රැකුනේ නැතිනම් සීලය රැකෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය රැකෙන්නට ඕන. එක තමන්ගේ සීලයට උපනිත්‍රය වෙනවා කියලා මට ඊළඟට මගාරණම සීල සම්පන්නත් සීලේ සති සීල සම්පන්නත් උපනිෂ සම්පන්නෝ හෝති සම්මා සමාධි. නචීලේ සම්පූර්ණ කරගත්තු තනත්තාගේ සීලය සම්මා සමාධියට උපනිෂ්ඨේ වෙනවා. සීලේ කියනවා ගුණ අකණ්ඩ අත්‍යත්ත අසබල අකම්මාස නිදිස්ස අපරාමස්ස විඤ්ඤොප්පසත්ත සමාධි සංවත්තනික කියලා ගුණ අටක්. මේ අට ගුණයෙන් යුක්තව සීලේ රැකින්න සමාධි සංවත්තනික කියන සමාධියට උපමිත්‍රය වෙන සීලයක් රැකෙන්නට ඕන. ඒක තමයි මේ සීලය සමාධියක උපනිච්චේ වෙනවා කියලා වදාළේ සම්මා සමාධිය. මෙතන තා පොඩ්ඩක් කියනවා ඒක ඊළඟ කාරණාවදී විස්තර කරලා දෙනවා. සම්මා සමාධින්නේ සති සම්මා සමාධි සම්පන්නස් උපනිෂ සම්පන්නං හෝති යථා භූත ඥාන දස්සන සම්මයක් සමාධිය තියනකොට ඒක යථා භූත ඥාන දර්ශනයට උපනිෂ්ඨේ වෙනවා. මෙන්න මෙතන කුංචි ගැටුමක් ගැටුමක් නෙමේකින් අරසේ වෙනසක් මකද්ද බුදුරජාණන් වහන්සේ සම්මා සමාධි කියලා දේශනා කරලා තියෙනවා. පළවෙනි ධ්‍යානය දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය හැමතැනම ඔබ තමයි දේශනා කරලා තියෙන ධානාසය. ඒක තමයි සම්මා සමාධිය. හැමතැනම කියන්නේ ඕක තමයි. සම්මා සමාධි නමෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සමා කියන ධාන හතර තමයි එහෙම දේශනා කරන්නේ. එතකොට සම්මා සමාධි ධ්‍යාන කියන්නේ තින් සමාධියනේ. සමාධිය. එතකොට ඊළඟට වදාරනවා සම්මා සමාධින්නේ සති සම්මා සමාධි සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති යථා භූත ඥාන දස්සන මේ කාරණේ පොඩ්ඩක් හිතලා තේරුම් ගන්න ඕන යථා භූත ඥාන දර්ශනය කියන්නේ විදර්ශනා භාවනාවේ පැත්තක් එතකොට සම්මා සමාධි කියන්නේ ආ සමාධි පැත්ත මේ දෙක අපි කොහොමද එකට ගලපන්නේ? සමාධියෙන් බෑනේ විදර්ශනාව ඒවා ලබන්න. ඉතින් මේ සම්මා සමාධි කියන නමෙන් විදර්ශනා භාවනාවක් අදාළ. එහෙම නැති වුණොත් මේක ගලප ගන්න බැරි වෙනවා. දැන් වදාරලා තියෙනවා බුදුරජාණන් වහන්සේම බැරිුත් සාමුදුරුත් වදාරලා තියෙනවා කතමාචාවුතෝ සමාධි භාවනා භාවිතා බෞලී කතා මේ ආසවාණං කරාය සංවත් එවත් නිමේ ආශ්‍රයයන් තෝරීමට යන සමාධි භාවනාව මොකක්ද? ඉදාවකෝ බික්ක පංචසු උපාදානස්කන්ධේසු උද්‍යාඥානපක්ඛේදී පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරනවා. මොකක්ද සබකේක? දර්ශනාව. නමුත් සම්මා සමාධි භාවනා නමින් දේශනා කරලා තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න මෙතනත් ඒ සම්මා සමාධි කියනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන අතරත් අර කියා විදර්ශනා සමාධියත් දෙකම අදහස් කරනවා. එතකොට ආයෝක ගැළපෙන්නේ ප්‍රශ්න විසඳීම. විදර්ශනාවට බහින් නැතුව පුළුවන් ද යථා භූත ඥාන දර්ශනය කියන එක ලබන්න බෑ නේද? බෑ. ඒකට අනිවාර්යෙන් විදර්ශනා මෙතන ඇතුළත් වෙන්න ඕන. කොට සම්මා සමාධි කියන නමෙන් අර ධාන හතර එක පැත්තකින් සම්බන්ධ වෙනවා අනෙක් පැත්තෙන් විදර්ශනා සමාධිය සම්බන්ධ වෙනවා. එතකොටයි මේක හරියන්නේ. යථා භූත ඥාන දස්සන සම්මා සමාධි සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති යථා භූත ඥාන දස්සන යථා භූත ඥාන දර්ශන යථා භූත ඥාන දර්ශනයේ වචනේ අහලා තියෙනවනේ බොහොම ඔව් ඒකෙන් අදහස් කරන්නේ හැප්ප ඇති සැටියෙන් නියම ආකාරයෙන් තේරුම් ගන්න. ඕක තරල තේරුම. හරි තේරුමක් නෙවෙයි. සාමාන්‍ය තේරුමක්. සාමාන්‍යයෙන් කියනවා ඇත්ත ඇති සැටියෙන් නියම ආකාරයෙන් තේරුම් ගැනීම යථා භූත ඥාන දර්ශනය කියනවා. ඒක සාමාන්‍ය කතාවක්. ඒ අර්ථය ප්‍රමාණවත් නැහැ. අතුවාවි පියනමා යථා භූත ඥාන දර්ශනන්ති කරුණ විපස්සනා කියන සරණ විදර්ශනාව කහලා කියනවා. සරණ විදර්ශනාව. සරණ විදර්ශනා කියලා එකක් තියෙනවා ඒ පොත්වල. ඒක වෙන්කොල්ලම විස්තර කරනවා සංඛාර පරිච්ඡේද ඥානං පච්චේ පරිග්‍රහ ඥානං සම්මතන ඥානං ඊගාවට මග්ගා මග්ග මග්ගා මග්ගං වවත්තපිට්ඨාටික ඥානං කියලා ඔන්න ඥාන හතරක්. ඕක තමයි යථාභූත කියන එකේ නියම අර්ථය. අපි සත්‍යාකාරයෙන් නියමාකාරයෙන් දකීම කිව්වට ඒක නියම අර්ථය එන්නේ නැහැ. මේක තමයි නියම අර්ථය. මෙතන තියෙනවා ඥාන හතරක්. අනේ හතරක තමයි තරුණ තරුණ විදර්ශනාව කියලා කියන්නේ. ඉදිරි ටික කියාගෙන කොට ඒක තේරුම් ගත්තා. සංකාර පරිත්‍යාග චේතනාන සංස්කාරයන් වෙන්කොට දැනගන්නා නෝන ඒකට කියනවා අපි දිට්ඨි විසුද්ධි කියලා. භාවනා කරලා මේ ජීවිතය පංච උපාදානස්කන්ධය නාම රූප වශයෙන් වෙන්කොට තේරුම් ගන්න. ඒක තමයි මේ නාම රූප පරිච්ඡේද. පරිච්ඡේද දෙකකට ගන්නවා මේක. වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර එක පරිච්ඡේදය. රූපස්කන්ධය තව පරිච්ඡේදය. එන පරිච්ඡේද දෙකයි. එහෙම නාම රූප වශයෙන් වෙන්කොට තේරුම් ගන්නා නුවණ තමයි සංකා සංකාර පරිච්ඡේද ඥානං. ආරත වශයෙන් මොකද්ද? දික්ටි විසුද්ධි. ඊළඟට පච්චේ පරිග්ගා ඥාන. මේකත් කරුණ විදර්ශනා. දැන් ditthil සුද්ධියට පත්වෙච්ච තනත්තා මේ නාම රූප ධර්මයන් කොහොමද පහළ වුනේ? ඉබේ පහළ වුණත් නෙමේ දෙවියෙක් බ්‍රහ්මයෙක් මවලා දුන්නත් නෙමේ. මේවා හේතුන් නිසා පහළ වෙනවා. නාම රූප දැන් රූපස්කන්ධය පහළ වෙනවා අවිද්‍යා තෘෂ්ණා පරම ආහාර කියන හතරයි. මේ හතරින්ද තමයි අපේ මේ ශරීරය කය පවතින්නේ. කය පවතින්නේ ওই හතරෙන් තමයි. අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර. ඒ හතරයි. ඊළඟට වේදනා සංඥා සංස්කාර විඥාන ඒවට කියනවානේ නාම කියලා. ඒවා පවතින. අවිද්‍යා තෘෂ්ණා පරම ඉස්පස්සේ හපේ. ඔයාටෙන් තමයි මේ නාම රූප ධර්ම පවතින්නේ. ඉතින් මේ නාම රූප ධර්මයන් තේරුම් අරගෙන මේවා ඇති වෙනවා නැති වෙනවා. සදාකාලික නැති වෙනවා නැති වෙනවා. මේ ඔක්කොම තව කෙටියෙන් කියනවා නම් මේ ටික ඔක්කොම හේතුඵල ධර්ම පරම්පරාව. කලින් නාම රූප වශයෙන් වෙන්කර ගත්ත ඊළඟට මේක හේතු හේලා මේ ටික මේ නාම රූප ධර්ම පරම්පරාවක් කියලා එකක් ඔන්න තේරුම් ගන්න. එතකොට අතීතයේත් මෙහෙම තිබුණා. අනාගතයටත් මෙහෙම වෙනවා දැනුත් ඔය අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයම මේ විදිහට කටයුතු සිද්ධ වෙනවා. එහෙම තේරුම් ගන්න අවස්ථාව තමයි අංකා විතරන විදිහ. එතකොට අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලය පිළිබඳව කියන හේලම කැසසංකා ඔක්කොම ලෞකික වශයෙන් නැතිලා. අන්න ඒකට කියනවා පත්‍ය පරිග්ගානාමං කියලා. හේතුඵල ධර්මයන් පරිග් අල්ලගෙන තේරුම් අරගන්න නොවනවා. එතකොට ඥාන දෙකයි. තුන්වෙනි එක සම්මතන ඥාන. ඒ අහලා තියෙනවද? සම්මතන සම්මර්තන ඥාන. ඒ සම්මර්තන ඥානය කියන්නේ නොයෙක් කර බණට එහෙම කියනවා. සත්මාතිය වික්කවේ අංගින්ති රූපං අපේකානාගත පච්චුප්පන්නං අජ්ජත්තිකං වා බාහිරං වා ඕලාරිකං වා සුකුමං වා සීලං වා පනේකං වා යං දුරේ වා සම්පිතේවා සම්බන්තං මේතං මම මේසෝ අමස්මි නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දැක්ක ඔය කොට කියනවා සම්වර්තන ඥානය 11 ආකාරය අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහ අජ්ජත්තිකං වා බාහිරං වා ඕලාරික සුකුම ඊන ප්‍රමීත দূරේ සම්පිතේ කොලහයි ඕක බුද්ධ දේශනාවේ බොහොම තැන්වල තියෙනවා සම්මරස ඥානය එතකොට ඒකත් ආයේ තියෙන්නේ මේ මොකටද? යථා භූත ඥාන දර්ශනය කියන කරුණ විදර්ශනාව. ඕක වෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඔය සම්මාර්ථ ඥානෙ ඇති වෙනවා. ඊළඟට අනික මග්ගා මග්ගං බවත්තපෙත්තා පිට ඥාන. මඟ නොමඟ දැනගෙන හිටියා වූ නුවණ. අර ආලෝකාදී විදර්ශනා උපක්‍රේත පහළ වෙලා ඒවා මඟ නෙමේ මම නැවතත් භාවනාව දිගට කළ යුතුයි කියලා මඟ නොමඟ දැනගන්නා නුවණට කියනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. අන්න ඒක දැන් ඔතන ආස්තයි. තේරෙනවද ගැඹුරුද? ඔච්චරදීකින් දෙහිල් කරන්න බෑ. සකට යථාභූත ඥාන දර්ශනාන්තේ කරුණ විපස්සනා කියලා උත්තර කළේ ඔබට. ඔන්න ඥාන හතරක්. කරුණ විදර්ශනා මොකද කරුණ විදර්ශනා කියන්නේ? කරුණ විපස්සනා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියට යනකම්ම මෙයාගේ තියෙනා මොනවද උපක්කලිය. උපක්කලියට වලට අහු වෙනවා. ඒවට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒකට සරණ විදර්ශනා, ලදරු විදර්ශනා කියලා කියනවා. කරුණ විදර්ශනා නදරු විදර්ශනා දැනුම එනවා නමුත් උපක්‍රේ ආලෝක ප්‍රීතිය පස්සබ්දී ආදී උපක්‍රේ වලට අවුලනවා ඒ නිසා ඒ ටිකට කියනවා කරුණ විදර්ශනා නදරු විදර්ශනා එතකොට යථා භූත ඥාන දර්ශනං කියේ මොකද්ද තේරෙනවද? සම්මා සමාධි සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති යථා භූති ආනදත්ත සම්මයක් සමාධිය කියන එක්කෙනාට මේ යථා භූත ඒ සම්මයක් සමාධිය යථා භූත ඥාන දර්ශනයට උපදිස්සේ මේක බොහෝම හොඳ දේශනයක් නේ රහත් වීමට එක්වදාල දේශනය. කෙටි. ඔබ හරියට විස්තර තියෙනවා. යන්තම් මේ අර්ථය කියාදී. එතකොට දැන් ඉන්ද්‍රිය සංවරයෙන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවරයෙන් සීලය සම්පූර්ණ වෙනවා. සීලයෙන් සම්මයක් සමාධිය සම්පූර්ණ සම්මයක් සමාධියෙන් මොකද වෙන්නේ යථා භූත ඥාන දර්ශනේ සම්පූර්ණ ඒ පියවරෙන් පියවරට යන පිළිවෙල බොහොම වටින දේශනයක් මේක මේ භාවනා කරන අය. භාවනා මඟ තමයි මේ දේශනා කරන්නේ. ඊළඟට අදාරනවා යථා භූත ඥාන දර්ශනේ සති යථා භූත ඥාන දර්ශන සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝති නිබ්බිදා කිරා ඒක සරල තේරුම යථාභූත ඥාන දර්ශන ඇති තනක්කාගේ ඒක නිබ්බිදා විරාග කියන මේවට උපනිස්තරය වෙනවා. නිබ්බිදා විරාග. එතකොට යකී ආපු යථාභූත ඥාන දර්ශනයේ උපනිස්තරය වෙන්නේ මොකටද? නිබ්බිදා විරාග කියන දෙකට. එතකොට දැන් මේ පද දෙක තෝරා ගන්නයි ඕන. මොනවාද මේ නිබ්බිදා විරාග ඒක අටුවාවේ තෝරලා තියෙන්නේ නිබ්බිදාසේ බලව විපස්සනා ඥාන. නිබ්බිදා කියන්නේ බලවත් විදර්ශනා ඥාන. දැන් අපි කලින් කිව්වනේ කරුණ කරුණ විදර්ශනා ඥානය දැන් මෙතන කියන්නේ ඒක නෙවෙයි. නිබ්බිදාසේ බලව විපස්සනා ඥාන. බලවත් විදර්ශනා ඥාන. මොකක්ද මේ බලව විදර්ශනා බලවත් විදර්ශනා බලව විපස්සනා කියන්නේ? බලවත් විපස්සනා කියන්නේ තරවගේ ඥාන අතරකට. භංග ඥානය ඊළඟට ආදීනව ඥානය නිබ්බිදා ඥානය සංඛාරුපෙක්ඛා ඥානය උල්හාස කරයි. ඒතරත් හතරක්. බලවත් විපස්සනා කියන්නේ ඕක තමයි. බලවත් විපස්සනා කියන්නේ අර තරුණ විදර්ශනාව ආලෝකාගීමේ උපක්ඛලේශයන්ගෙන් කැළඹෙන්න පුළුවන්. දැන් මේක එහෙම වෙන්නේ බලවත්. භංග ඥාන. ඔතන අපිට ඔක්කොම අහු වෙනවා එකක් කිව්වට උද්‍යයන්ගේ භංග බය. ඒ තුනම අහු වෙනවා. තුනම එකට යන්නේ. ඒවා එක එක විස්තර කරන්න බෑ ඉතින්. උද්‍යයන්ගේ භංග බය. ඒ තුනම ඔතන අහු වෙනවා. බලවත් විගරණාව. දැන් බලවත් කියන්නේ දැන් කලින් අර කරුණ විදර්ශනාවේදී උද්‍යාංග ඥානය පහළ වෙනවා. හැබැයි කලඹේනවා. මොකද අර ආලෝක ප්‍රීති පස්සද්ධිය ආදී උපක්‍රේෂයන් හින්ද කලඹෙනවා. ඒ නිසා කරුණ කියලා කියන්නේ. දැන් ඒව ප්‍රමුඛ කරගෙන ඇවිල්ලා දැන් කලඹෙන්නේ නැහැ. බලවත් බලව විපස්සනා කියන්නේ ඒකයි. එකට එකක් නාල හතරයි කියලා තියෙන නමුත් මේ මේකත් අහු වෙනවා එකට. උද්‍යයව්‍ය බංග බල. මේ ඥාන තුනම එකට අහු වෙනවා. බලවත් විදර්ශනාව. ඊළඟට ආදීනව ඥාන ඔය භාවනා මාර්ගයේ අනුකොට මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධයේ ආදීනමේ වැටෙනවා. මුළු ජීවිතයම පංච උපාදානස්කන්ධයම එකම දුක්ගොඩක් කියලා. Tamanටම වැටෙනවා. ආදීනමේ මේකේ ඉජ්ජිකටුවාගත් ඔබනතරන් තනකවත් දැනතිල්ල සුවයක් නෑ කියලා අන්න තේරුම එනවා. නිරාස්වාද බව. දැන් ওই භාවනා මාර්ගයේ යනකොට හොඳ වටිනම නුවණක් තමයි මේ ඕක ආදීනේ. මේ සත්‍යය ආස්වාදයට නේද මහත්තු ඔක්කොම බැඳිලා මනුස්සය විතරයි ආස්වාදය වින්දනයක නේද ඔව් වින්දනයක තමයි ඔක්කොම බැඳිලා ඒ වින්දනයේ තියෙන ආදීනවය තේරෙන්නේ ඔන්න වැඩි. ඒ නිසා පින්කම් කරනවා කියලා සෞකම කරනවා තමයි. දැන් ඕවා ගැන කියන්න ගියොත් මං ගැන මොනවා හිතයිද දන්නේ දැන් වටවංගනාව යනවා කියලා යනවා මොකක්ද උතන තියෙන්නේ බොහොම සුළු වෙලාවක් වන්නා තුනුරුවන් වන්දලා පින් පිට කරගන්න. අනිත් එක මොනවද? ආස්වාදේ නෙමෙයි. ආස්වාද. සමහර විටින් ওই බෝතලෙමක් ගාගෙනත් කරනවා. ආස්වාදේ. ඉතින් අපි කිව්වහම ඕවා අපිට පිටක් කරගන්න දෙන්නේ නැහැ කියලා අපටත් දුක් කියන්න පුළුවන්. වටා බලන්න මේ ගිහිල්ලා කතා බස් කරගෙන උයා පියාගෙන කාලා අරවා මේවා කරලා ඔක්කොම ආස්වාද. ඒකම ආස්වාද විඳින්න. අර වැඳලා පොදලා සිටින් ටිකක් ඊටේ ජීවිත පහක් 10ක් කුසල් සිත් පාල කරගන්න. අනිත් කාරිය ඔක්කොම කුසල්ද. අකුසල් සිත්. ඉතින් අපි හැම කෙරුවා වන්දනා නොගෙන්නේ කිත්තන්නේ. නමුත් යඩේ නම් ඕක ඇත්ත ගැටි. යඩේ ඇත්ත. කොහොමද ගමන් බිමන් අරම මේවා කියනවනේ. ගිහිල්ලා හොඳට තමන්ම කල්පනා කරලා බැලුවොත් මේ ගිහිල්ලා තියෙන්නේ වින්දනේ පස්. වින්දනේ පස්. ඉන්දිකකුත් කැඩෙනවා නේ. වින්දනේ පස්. ඒවා මේ පයි කියනවා නේ නමුත් ඒකේ තත්ත්වය ඕක. දැන් මේ ආදීනවේ කියන්නේ නිරාස්වාද බව. මුඛප්පන්නානේ ජීවිතේ පංච උපාස්ස සංගේ වින්දනයක් රසාස්වාදයක් ලබන්න මොකක්ද? ආදීනවේ තියෙන්නේ දුක තියෙනවා වේදනාව දුක් වේදනා තියෙනවා අරවා මේවා අන්න ඒක තමයි ආදීනව ඥානය කියන්නේ. ඒක පහළ වෙනකන් මේ ගමන දේවල් අත්හරින්න බෑ. අත්හරින්න බෑ. අත්හරින්න නම් ඔය ඥාන දෙකින් එක දෙකින් එක පාල වෙන්න. නිකන් අත්හරින්නේ නෑ. අත්හරින්න කිව්වත් අත්හරින්නේ දැන් මෙයා දැනගන්නවා මේක කියන ආදීනෝේ નિરાස්වාද බව. ඉතින් ඒක ගැන ආසාවක් කරනවා. ඊළඟට මොන්චිත ගම අන්න ඒකෙ මෙදෙන්න කැමතිනවා දැන් මෙදෙන්න කැමති නැතිකමම නෙමේ සසරින් එගොඩ වෙන්න බැරි කොච්චර කල් ජීවත් වුණත් කොච්චර සැපෙන්නත් මේකෙන් මේ මේ කලකිරීමක් නැහැ ඒ නිසා මෙහෙම රැකෙනවා මොන්චිත කම්මතා කියන්නේ මෙදෙන්නයි දැන් කැමති මොකද මේක ආදීනවේ දක්වනවා. ඒකත් බලවත් විදර්ශනා. ඊළඟට සංස්කාර උපේක්ෂාය. සියලු අරමුණු සියලු සංස්කාර පිළිබඳව නදහත් වෙන උපේක්ෂාව. දැන් ওই ඥාන පේළිය ගියාම අන්තිමට උපේක්ෂා සංස්කාර උපේක්ෂා ඥානයට යනකොට හිත බොහෝම නිදහස් වෙනවා. මේ නිරුම් කොලයකට අබරල කොලයකට වතුර වැටුනාම සීරිලා යනවා ඒ අරමුණු වැදුනට කෙලෙස් බොහොම පිළිසිති. ඔන්න ඔය ටිකට කියනවා මොකද්ද බලව විපස්සනා අර කලින් දිගටත් තරණය කරනවා. ඒකට විරාගෝටි බලව විපස්සනා කියලා කියනවා. විරාග කියලා කියන්නේ බලවත් ඉඳන්. දැන් එහෙම ගියාමයි මේ ප්‍රශ්න පේජේ ගලප ගන්න පුළුවන්. විරාගන නිබ්බිදා. නිබ්බිදා කියන්නේ නිබ්බිදා කියන්නේ අර බලව විපස්සනා. විරාගෝටි මග්ගෝ ඒ රාගය කියන්නේ මාර්ග ඥාන. එතන විරාග කියන්නේ මාර්ග ඥාන. සෝවාන්නාදී මාර්ග ඥානයක් පහළ වීම තමයි විරාග කියලා කියන්නේ. ඒකට දැන් මේක ටිකෙන් ටික දැන් යන හැටි පේනවානේ දෙන්දිරිය සංවරයෙන් සීලක යනවා. සීලයෙන් සමාධියට යනවා. සමාධියෙන් යථාභූත ඥාන දානට යනවා. සතාවෝත ඥාන දර්ශනේ මේ නිබ්බිදාවට. එතනින් ගියාම ඊළඟට විරාගදී මාර්ගය. අන්න දෙලින්ම පිළිවෙලට යනවා. මාර්ගය. දුවන්නාදී මාර්ගය තමයි විරාගදී. නිබ්බිදා විරාගේ සති නිබ්බිකා විරාග සම්පන්නස්ස උපනිත සම්පන්නං හෝති විමුක්ති ඥාන දර්ශන ලක්ෂණ අර නිබ්බිකා විරාග කියන දෙක කියන එක්කෙනාට විමුක්ති ඥාන දර්ශනයට ඒක උපනිත් කෙරේ විමුක්ති ඥාන දර්ශන නිබ්බිකා කිව්වේ අර බලවත් දර්ශනාව විරාගදී මාර්ගය. මේ දෙක තියෙන එක්කනාට විමුක්ති ඥාන දර්ශනයට ඒක උපනිෂ්ඨය. විමුක්ති කියන්නේ මෙදීම විමුක්තියේ ඵල විමුක්ති කියලා වචන විස්තර කරනවා. විමුක්ති කියන්නේ ඵලය. විරාග කියන්නේ මාර්ගය. විමුක්ති කියන්නේ ඵලය. ඒකට මාර්ග ඵලවලට මාවන අනුපිළිවෙලින් මේ විරාග කියන්නේ මාර්ගය විමුක්ති කියන්නේ ඵලය ඊළඟට තව වචනයක් තියෙනවා ඥාන දර්ශන විමුක්ති ඥාන දර්ශන ඥාන දර්ශනය ඔය ඥාන දර්ශන කියන වචනේ නොයේ තේරුම් කියන මෙතන කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන එක. ඥාන දර්ශයෙන් කියන ප්‍රත්‍යවේක්ෂා ඥාන. මොනවාද ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ? සෝවාන්නාගේ මාර්ගඵලයකටපත් වුණාම එයාට ඇති වෙනවා ඒක නැවත සලකා බැලීමේ ඥාන. ඒවට කියනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඒක මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ විස්තර වෙනවා මග්ගං පලංච නිබ්බාණං පච්චවෙක්කති පන්ති. ඊනේ කෙදේසේ තේසේච පච්චවෙක්කති වානපා එතකොට හැම ආර්ය ශ්‍රාවකයෙක්ම මාර්ගයකට පැමුණුණා මාර්ග ඵලයකට පැමුණුණා නම් මාර්ගයයි ඵලයයි නිවනයි. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ නැවත සලකා බලනවා. නැවත නැවත හිතලා තේරුම් ගන්න. මාර්ගයයි ඵලයයි නිවනයි නැවත බලසා බලන ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ හීනේ කෙලෙසේසේසු ගෙවේ ගෙවාගමෝ කෙලසුයි ඉතිරි වෙච්ච කෙලෙසු සමහර කෙනෙක් නැවත කලකා බලනවා සමහර කෙනෙක් බලන්නේ නැහැ. සාර තුන නම් බලනවාමයි. මේ වගේ මාර්ගයකින් මම ආවා කියලා මාර්ගය ප්‍රත්‍යක්ෂා කරනවා. දැන් අපිට පානක්පත් වෙලා කියන දිහා එළියේ නෙමෙයි අඳුර තියෙන තැනක පානක්පත් වෙලා කියනවා. එතන පාන නිවෙනවා. නිවනටේ පානපත් වෙලා තිබිච්ච හැටි අපිට මතක හිතෙනවා නෙමෙයි හිතට දැනෙනවා ඒ වගේ මාර්ගඵල කියන්නේ ලෝකෝත්තර මේ ප්‍රත්‍යවේක්ෂා කියන්නේ කාමාවචරති අර ලෝකෝත්තර සිත් පිළිබඳව දැනුම ඇති වෙනවා කාමාවචර සිත්වලින් එතකොට මම මේ මාර්ගයෙන් ආවා කියලා මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා. මේ වගේ සංසිඳීමක් ලැබුණා කියලා ඵලය ප්‍රත්‍යක්ෂ කරනවා. මේ වගේ ආනිසංසයක් ලැබුණා කියලා නිවද ප්‍රත්‍යක්ෂ කරනවා. එතකොට මාර්ගයයි ඵලයයි නිවනයි තුනම ප්‍රත්‍යක්ෂ කරනවා. සමයතකොට ගෙවිය ගෙවා දැමෝ කෙලෙසයි ඉතිරි කෙලෙසයි. ඉතින් සමාද කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා කරනවා සමාද කෙනෙක් කරන්නේ. ඒකට තමයි මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ. ඥාන දර්ශන කියන්නේ ඒක. දැන් ඕකේ තියෙනවා ඥාන පහක් ඉතින් අපි සමස්තයක් වශයෙන් ගත්තාම ඥාන පහක් මාර්ගය ඵලය නිවන ප්‍රතිවේක්ෂා කරනවා එතකොට ජීවා ගෙවි ගිය කෙලෙස් ඉතිරි කෙලෙස් ඒ දෙකක් ප්‍රතිවේක්ෂා පහ එතන ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ කියන ඥාන දර්ශන කිව්වේ ඒකට. ඊළඟට සතරදාගාමි මාර්ගයේදී පහත් වෙනවා. මාර්ගයයි ඵලයයි නිවනයි ප්‍රත්‍යවේක්ෂා කරනවා. දෙවි ගිය කෙනෙක් ඉතිරි වෙලා තියෙන කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා කරනවා. අනාගාමි මාර්ගයේදී මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහත් වෙනවා. මාර්ගය ඵලය නිවන ප්‍රතිවේක්ෂා කරනවා දේවාගමෝ කෙල ඉතිරි වෙලා තියෙන කෙල ප්‍රතිවේක්ෂා පායිතමක පහළවයි ප්‍රතිවේක්ෂා ඥාන පහළවයි ඊළඟට රහත් පුජ්‍යලයා එයත් ප්‍රතිවේක්ෂා මාර්ගය ඵලය නිවන සමත ප්‍රාප්තවේක්ෂා ඥානත් උනා. එයාට ඉතිරි කෙලෙස් නැහැ. අන්න එතනයි ප්‍රශ්නේ. කෙලෙස් ඉතිරිලා නැහැ. එතකොට දේවාදමෝ කෙලෙස් ඉතරයි. එතකොට ආතරයි හම්බ වෙන්නේ. මාර්ගයේ ඵලයේ නිවන ප්‍රත්‍යවේක්ෂා කරනවා දේවාදමෝ කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා හතරයි. 15 4යි 19යි. ඔය ටිකට තමයි ඒකූණ වීචස්ස පච්චවෙක්කන ඥානං කියන්නේ. ඒකූණ වීසුති කියන්නේ එකක් හබ විස්ස 19. ප්‍රත්‍යවේක්ෂා ඥාන 19 කියන්නේ ඕක තමයි. එතකොට විමුක්ති ඥාන දස්සනම් කියෝ ටිකට තමයි. විමුක්ති කියවේ ඵලය ඥාන දර්ශනම් කිව්වේ සත්‍යේක්ෂා. හැම ආර්ය ශ්‍රාවකයෙක්ම මාර්ගය ඵලය නිවන ප්‍රත්‍යේක්ෂා කරනවා. හැබැයි නංගන් නොදැනෙන්න පුළුවන්. නාංගම් කියන්න බැරි වුණාට රක්ත වේස්සා කරනවා. දැන් කුඩා දරුවෙක් මේ කිරි කිරි කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ නේද? නමක් නමක් දන්නේ නැහැ. නමක් කිරි අඳුරනවා. අම්මා කිරි දෙනකොට දැන් බෝතලයකින් කිරි දෙනවා නම් හොඳට අඳුරනවා මේ කිරි කියලා. නම ගන්නවා. අම්මාවත් අඳුරනවා. අම්මා කියලාවත් අම්මගේ නමවත් මොනවත් ඒ දරුවා දන්නේ නැහැ. නමුත් අම්මාව අඳුරනවා. ඒ වගේ ඒ සියලුම ආර්ය ශ්‍රාවකය මාර්ගයයි ඵලයයි නිවනයි ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ විද්‍ය මාර්ගයක මං ආවා මේ විද්‍ය සම්පදීමක් ලැබුණා මේ විද්‍ය ආනිසංසයක් මං ලැබුවා කියලා සමාධි අත්‍රාවකෙක්ම ප්‍රතිවිස්සා ඊළඟට ගෙවා ගමෝ කළ සිතිරි කෙරුවත් ප්‍රතිවිස්සා ඥාන දර්ශනය කියලා වදාළේ ඕක තමයි එතකොට දැන් පිළිවෙලටම යනවා. පළවෙනියෙන් පටන් ගන්න ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය සීලයට උපනිශ්‍රේ වෙනවා. අර අෂ්ටාංග සමන්නාගතති. සීලය සම්මා සමාධි සම්‍යක් සමාධියට උපනිශ්‍රේ වෙනවා. අනුපිළිවෙලින් යන හැටි සම්‍යක් සමාධිය යථා භූත ඥාන දර්ශනයට උපනිෂ්ඨේ වෙනවා. යථා භූත ඥාන දර්ශනේ නිබ්බිකා විරාග කියන මේවට උපනිෂ්ඨේ වෙනවා. නිබ්බිකා විරාග කියන මේවා විමුක්ති ඥාන දර්ශනය කියන එකට උපනිෂ්ඨේ. එතකොට ඔය මුලින් ඉඳලා ඉන්ද්‍රිය සංවරයේ ඉඳලා මේ දේශනාවෙන් රහත් භවතෙක් බුදුරජාණන් වහන්සේ මාර්ගය වදාළා. ඕකේ අනිත්‍යත්ත් දේශනා කරලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරේ නැත්නම් සීලයක් නැහැ. සීලේ නැත්නම් සමාධියක් නැහැ. සමාධිය නැත්නම් යථාභූත ඥාන දර්ශනයක් නැහැ. යථාභූත ඥාන දර්ශනය නැත්නම් හිද්දිකා විරාගයක් නැහැ. නිබ්බිදා විරාග නැත්නම් විමුක්ති ඥාන දර්ශන මොකවත් සිද්ධාක් යාට ලැබෙන්නේ ලැබෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තමයි මෙතන මුල්ම කාරණය කියක බදාන ඉන්ද්‍රිය සංවරයෙන් තමයි සීලය ගතේ කොහොම කොහොම ආවෙකින් පැයක් විතර ගත වුණා මේ භාවනා කරන අයට ප්‍රයෝජනවත් තම කරුණු ටිකක් තමයි කියලා දුන්නේ. ඉතින් ඒ තරම්ම ගැඹුරුත් නෑ. ඉතින් ඒ තරම්ම ලේසිත් නෑ. තියාගෙන කොට ඉතින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. Thank you. අපේ හැමදෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කිරීම පමණක් නෙවෙයි Mm-hmm. よかった。